තුන්ලෝකාග්‍ර වූ බුදු පියාණන් වහන්සේ ලෝක ජනතාවට ලබා දුන් උතුම් වූ නිර්මල බුදුදහම හුදී ජනයා වෙත අවබෝධ කරවීම සඳහා විවිධ ක්‍රමෝපායයන් අතීතයේ අනුගමනය කළෝය. ඍජුවම මහා සංඝරත්නයේද මුද්‍රිත සහ විද්‍යුත් ජනමාධ්‍යයේද එය ශ්‍රාවකයන් අතරට ගෙන යාමට පෙරමුණ ගත්තා. ඒ සමගම උතුම් වූ බුදුදහම තේමා කරගත් ගීතද අතීතයේ සිටම නිර්මාණය වුණා. Thank you. භූත ගයාවේ හිමි පුදුන භූත ගයාවේ වදේ මරු බල පරදා බුදු පරදා සුවදේ මට සීතල සුලඳ පවා හිමි බුදුල බුදගයා poder Imagínate. මුස්ලිම් ජාතික ගායන ශිල්පීන්ද වසන්තා සඳනායක විවියන්ද සිල්වා බොරලැස්ස වැනි ගායන ශිල්පිනියන්ද මෙම බොදු ගීත පෝෂණය කිරීමෙහිලා පුරෝගාමී වුණා. මේ අතරට ශ්‍රී ලාංකිකයෙකු නො වූ ප්‍රතාපවත් කටහඬක් හිමි කරගත් මුස්ලිම් ජාතික අල්හාජු මොහිදින් බෙක් නම් වූ සුවිශේෂ ගායන ශිල්පියා ගායනා කළ මුල් ගීතෙන්ම ශ්‍රී ලාංකික ගීතලෝලී රසික ජනතාව ඉමහත් සෙනෙහසින් පිනවීමට සමත් වුණා. ඔහු මුලින්ම 1936 වසරේදී ගායනා කළේ කේ.කේ. රාජලක්ෂ්මී නම් ගායිකාව සමගයි. තරුණා මොහොතේ නාම විලීලා ප්‍රේමමනෝහර ගීත කියාලා ප්‍රේමමනෝහර ගීත කියාලා منوہر گیت کی حالا ویکنی بہت کلمبی لوگ ونی بہت کلمبیلا ویکنی بہت کلمبلا و گائنی بولا मेरली माला नगीला मेरली माला नगीला केरली ಕೇ එදා ග්‍රැමෆෝන් පැටියකට ගීයක් ගායනා කළ අල්හාජ් මොහිදින් බෙක් ගායන ශිල්පියා නම් චිත්‍රපටයේට නැතිවම බැරි ගායන ශිල්පියෙකු වුණා. කමල පාසෙදපා දෙඩියදිපා මේයගම් කඩපු පුරායන්නති කකියා ඒරු කිරේ ආදරී රුචිරානනී යනනවා තව තව සෝකේ වෙලපනවා 1954 වසරේ අයිරාංගනී චිත්‍රපටය සඳහා රුක්මනී දේවිය සමග ගායනා කළ ගීතයක්. Thank you. වශයෙන් වශයෙන් රාජකීයයා යන අරුත දෙන්නකි. 1918 දෙසැම්බර් 5 වෙනිදා ඉන්දියාවේ සේලාම් නුවරදී උපත ලැබූ මොහිදින් බෙක් සහෝදරයන් 8 දෙනෙකු හා සහෝදරයන් 3 දෙනෙකුගෙන් යුත් පවුලේ තුන්වැනි දරුවා වුණා. මූලික අධ්‍යාපනය සේලාම් නුවරදී ලබාගත් මොහිදින් බෙක් ශ්‍රී ලංකාවට පැමිණියේ තම සීයා එවකට ශ්‍රී ලංකාවේ පොලිස් නිලධාරියෙකු වූ බැවින් තමා ශ්‍රී ලංකාවට පැමිණ 1934 වසරේදී සියාගේ උපකාරයෙන් පොලිස් දෙපාර්තමේන්තුවට සම්බන්ධ වුණා. එය තම ජීවිතයේ මහත් පෙරලියකට තුඩු දුන්නා. සේලාම් නුවරදී උර්දු භාෂාව පාසල් වියේදී උගත් මොහිදින් බෙක් හින්දි භාෂාවද තරමක් ප්‍රගුණ කළ නිසා හින්දි ගීත ගායනයේද එහි වචන උච්චාරණය පිළිබඳවද මනා දැනුමක් ඔහු සතු වුණා. চরামে ঠমঠমকে কারে বাবু শ্রীলঙ্কা جی، میںہانا آزادی تیرا میون جم جم کے نارے بابو تری رکھا گی جی، بہت میں توانا آزادی تیرا نرالا ن پورن کے لیے موسم ہے نرالا سونے کی دھرتی ہے اوپر آکرشن سواگت کرتا ہے یہ دیش ہمارا روم جھوم جھوم روم جھوم جھوم روم جھوم جھوم رے بابو جھو تی میں جھوم روم جھم جم رے بابو جھو ڈے گارے بابو سری لنکا کے گیت سری لنکا کے گیت موسم ہے سہانا آزادی تیرا جھوم جھوم جھوم روم جھوم جھوم روم جھوم جھوم رے بابو جھو بھی නිවේදක රංජිත් پیرس බෙක් මාස්ටර් سمجھ පිළිසඳරේ යෙදුනේ මේ ලෙසින්. බෙක් මාස්ටර් ඉපදුනේ කීවෙනි අවුරුද්දේද? 1918 වල. 18ට. මාසේ මතකද මාස්ටර්? දෙසැම්බර් මාසේ 5 වෙනිදා. බෙක් මාස්ටර් කීවෙනි අවුරුද්දේද ශ්‍රී ලංකාවට ආවේ? සේලම් වල ඉපදිලා ඉගෙනගෙන ලංකාවට ආවේ කවද්ද? ලංකාවට මම ආවේ 1931 වලින් ආවේ. 1931. කොහොමද බෙක් මාස්ටර් මේ සිංහල සින්දු කියන්න පටන් ගත්තේ කොහොමද? කවුද උදව් කළේ? ස්කූල් මාස්ටර් යූරි පරමාස එයා තමයි මේ කොලොම්බියා රෙකෝඩ් එකට සින්දු ලියන්නේ. ඔව්. එතකොට ගවුස් මාස්ටර් කියලා අපේ කෙනෙක් හිටියා. ප්‍රොෆෙසර් මොහමඩ් ගවුස්. ඒ කොලොම්බියා රෙකෝඩින් කාලවලින් මට ගෙනලා මේක නිකන් මම ගිය මේ වෙන වැඩට මේ හම් වෙන්න ගවුස් මාස්ටර්ට. ඒ වෙලාවම මට එයා කිව්වා ඔයා කැමති නැද්ද මේ සින්දු කියන්න සිංහල සින්දු කියලා. දුන්නත් කියන්නම් කියලා මම කිව්වා. යනකොට මට සින්දු මේ කරුණාමෝදේ නාම කියලා සින්දු. ඒක තමයි බෙක් මාස්ටර් මුලින්ම කියපු තැටියකට නගපු ගීතය. වචන දීලා සායකට මාස්ටර් කරුණාමෝදේ ගීතේ කිව්වේ කේ.කේ. රාජලක්ෂ්මීත් එක්ක. ඉතින් ඒකෙන් ආරම්භ කළා. ඔව්. මාස්ටර්වම සිංහල සින්දු කියන අතරතුරදී මේ චිත්‍රපට ගීත ගායනා කරන්න කොහොමද ආරම්භ කළේ? කවුද අතහිට දුන්නේ කොහොමද පටන් ගත්තේ? අර අපේ යාළුවා මේ ශාන්ති කුමාර සෙනෙවිරත්න. එයා තමයි මට මේ ගෙනින්න ඕනේ කියලා ඉන්දියාවට. ඒ කියන්නේ අශෝකමාලා චිත්‍රපටියට. අශෝකමාලා. ඒ වෙලාවම කොලොම්බියා රෙකෝඩින් සෙෂන් රෙකෝඩ් කරගෙන යනකොටම මට කතා කරා. බුදුන්ගේ උතුම් ධර්මයේ දන සින්දු රෙකෝඩ් කරන වෙලාවම තමයි ඒක ඒ මාසේ තමයි ඉන්දියාවට යන්න ඕනේ කියලා දැන් අපිට කතා කරා 1945. මම ඒකට කැමති වුණා. අපිට ගෙනිච්චා ඉන්දියාවට. එයා තමයි මුලම කාරණාව කියන්නේ චිත්‍රපටියට හොඳට වචන සේරම හොඳට කියලා දීලා එයා රෙකෝඩ් කරා ඒකට. සින්දු හතරක් මගේ මාගේ ප්‍රියාවේ මාගේ ප්‍රියාවේ ඕ ප්‍රේමේ බබලේ මවබේ මගේ මාගේ ප්‍රියාවේ මාගේ ප්‍රියාවේ ආලේ පානා දෙවි මාගේ دیا بھی ماں پی آپ گے ماں کے بھی ماں ما بھی මගේ සංගාලෝකේ ප්‍රේම සාගරේ හෝ ප්‍රේමේ බබලේ මවබේ මගේ සංගාලෝකේ ප්‍රේම සාගරේ දැන් මාස්ටර් සාමාන්‍යයෙන් සිංහල චිත්‍රපට කීයකට ගීත ගායනා කරලා තියෙනවද? මම හිතනවා වගේ 350ට වැඩි රෙකෝඩ් කරලා තියෙනවා. ගීත ගායනා කරලා තියෙනවා. එතකොට සිංහල චිත්‍රපට ගීත ඇරුණම වෙනත් ගීත මේ අවුරුදු ගණනාව තුල මේ රේඩියෝ ස්ටේෂන් එකට සරල ගියේ හරියට කරලා තියෙන සේරම වැඩිම බුද්ධඝම සින්දු. බුද්ධඝම සින්දු කියලා දිනේ නේද? මුලින්ම මේ මාස්ටර් ගුවන්විදුලියට ආවේ කොහොමද කියලා කියනවාද අපි? <laughs> මම ලංකාවට ආපු කාලෙදී අපේ මාමා ක්‍රිකට් ක්ලබ් එකකින් මෙම්බර්. මම මේ පොලිස් පාර්ක් එකේ තමයි හිටියේ අපේ සීයත් e එක. බම්ලපිටියේ තියෙන පොලිස් ටවුන් පොලිස්. ඔව්. ටවුන් එකේ. ඒ තමයි ඉස්සරහ මේ සේරම පොලිස් මේ ට්‍රේනින් වන්නේ ට්‍රේනින් කොලෙජ් එක. මම මමත් පොලිස් එකට වැන්දා අතන තමයි. එතකොට මේ මම පිටිනින් ඉඳලා දැන් හවස යනකොට පහට හයටම කවුරුත් නැති වෙලා සින්දු කියනවා. අර මේ මාමාගේ අඳුරන මේ මිස්ටර් ඒ ඒ පෙරරා. ඒ පෙරරා. පෙරරා තමයි මේ මේ ක්‍රිකට් ක්ලබ් එකට ලොක්කා. එයා අපේ මාමට කිව්වා මේ ළමයා කවුද කියලා. එයා කිව්වා මගේ බෑන කියලා. කියනකොට මම අපි ප්‍රෝග්‍රෑම් තියෙනවා මේ ක්ලබ් ප්‍රෝග්‍රෑම් දෙනවා රේඩිස් ලෝන් එක මම ගෙනින්නද කියලා. මම මට හරි ආසාව තැනක ෆස්ට් ටයිම් මගේ ජීවිතේටම මේ රේඩියෝ වලින් සින්දු ගන්න කියලා. එතකොට මම මට ගෙනාව මේ මෙතන සින්දු ගන්න. පළවෙනි සින්දු උරුදු සින්දුම කිව්වා. මේ සින්දු කියලා නැවත හිටියම රික්වෙස්ට් ආවා හරියට. ඒ සින්දුම කියන්න කවුද මේක අලුත් කෙනෙක් අවිල්ල කියනවා කියලා. ඒ සින්දු පිට පිටම තුන් සැරයක්ම රෙපිටේෂන් නැවත නැවතත් ගායනා කරා. ඒ සින්දුම කිව්වා. කිව්වා. පස්සේ මේ මාසට හතරක් පහක් මට ප්‍රෝග්‍රෑම් ගුවන් විදුලියෙන් දුන්නා. ඔව්. ඒ කාලේ වෙන කවුද ගායක ගායිකාවන් හිටියේ මාස්ටර් එකතු කියන්නේ? Rupasinghe master, Sadaris master, Eli master, M S. Warra master. Master වැඩිපුරම සින්දු කියලා තියෙන ගායිකාව කවුද? චිත්‍රපටයට ආව පස්සම වැඩියෙන් කියලා දෙන්නේ රුක්මනීත් එක තමයි. රුක්මනී දේවිත් එක්ක. මගේ ප්‍රේම මාලිනී ඔබේ අමා රාජනී وہی شرات کی کپا کا කාලේ මාස්ටර් මේ අමතක නොවන දෙයක් එහෙම වුණ නැද්ද? මම එක දවසක් අර ප්‍රෝග්‍රෑම් එකේ කාලවලින් කාරුත් නැහැ. එනෝනම් බක්කි කර්ත කියලා මේ තියෙනවා මේ අර ඒ තමයි එන්නේ. එන්නේ. අර අපිට පඩියේ ඒ කාලේ එච්චර නැහැ. රුපියල් 15ක් 20ක් 25කට වැඩි හම්බ වෙන්නේ නැහැ. අර ඒත් අපි සල්ලි බලාපොරොත්තු වෙන නිසා අපි යන්නේ එක අපි කොහොම හරි මේ රේඩියෝ ලින්ක් සින්දු කියනවා කියලා ආසාවට තමයි එන්නේ. මම එක දවසක් මේ මර්ධන ඉඳලා මම මේ ප්‍රෝග්‍රෑම් එකට යන වෙලාව බස් වලින් වර්ධන්නේ ඉඳලා පංජිකාතලින් මම නැගලා මෙතන මේ රේස් කෝස් ළඟම ආවිලා වැස්සා. වැස්සේ හිටිනු වැස්ස පටන් ගත්තා. මම මේ ඒ කාලේ දැන් අඳින්නේ ඒක කෝට් බ්ලේසර් කෝට්. ඒ කෝට් සර්ෆිනා ඕලෝ තියාගෙන. ඒ කෝට් උඩින් දාගෙන <laughs> වහගත්ත සර්පිනා. එමි තැමි ස්ටේෂන් එකට අතන ඉඳ හෙලේ ඉඳලා මෙතන එනකොට ගියා. එතකොට මගේ ප්‍රෝග්‍රෑම් මෙතන 10 මිනිත් ලේට් වෙලා. විනාඩි 10ක් සමා වෙලා. ආ. එතකොට ආවිලා මම ආපහු මේ තැමි තැමි ඉඳලා මේ සින්දු කිව්වා. ඒක ජීවිතේට කවදාවත් මේ ස්ටේෂන් එක ඇතුළ යනකොට අර මට මතක් වෙන හැම වෙලේම දැන් මාස්ටර් ඔය කියලා තියෙන ගීත රාශිය අතරින් මාස්ටර් හුඟාක්ම කැමති මොන ගීත වලටද මාස්ටර් හැමදාම පවතින මේ සින්දු ටිකක් තියෙනවා හ්ම් යන මේ අශෝකමල චිත්‍රපටයකම රෙකෝඩ් කරපු එක ඔව් ඒ ගෝස් මාස්ටර්ගේ එයා හදපු ටියුන් එක ඔව් එදාට අද කිසිම වෙනසක් නැතුව තාම මිනිස්සු හරි ආසාවෙන් අහනවා ගීත නේද මාස්ටර් ඔව් රාත්‍රියේ මෙයා මේ සඳරාජයා බලන්නේ මාගේ අඩුතියේ නම් කොමට කියා නොදෙන්නේ ඕ රාත්‍රියේ මෙයා මේ සඳරාජයා බලන්නේ මාගේ අඩුතියේ නම් කොමට කියා නොදෙන්නේ අද මූණ කෝය දිස්නේ ඈකෝ කට කතා නෑ සුකමේ නැගී දුර්මුඛ වේ පිස්සු නොවේ දමයින් පිස්සු නොවේ දමයින් මගේ දෝෂ ඇයිද මොකදෝ ඕ අසමිකෝ කියන්නේ මාගේ අඩු තියේ නම් මට කියා නොදෙන්නේ සංගීතඥයාද මහා භාරතයෙන් සම්ප්‍රාප්ත වූ සංගීතවේදියෙක්. ඔහු කොලොම්බියා තැටි සමාගමේ සංගීත අධ්‍යක්ෂවරයාද වුණා. මොහිදින් බෙක් තරුණ ගායකයාගේ කලා ජීවිතයට මහඟු අත්වැලක් වූයේ මොහමඩ් ගවුස් සංගීතඥයයි. ශාන්ති කුමාර් සෙනවිරත්න අධ්‍යක්ෂණය කළ අශෝකමාලා චිත්‍රපටයේද ගීතයක් ගායනා කිරීමට අවස්ථාව උදා වුණේ. චිත්‍රපට පසුබිම් ගීතයට තවත් ප්‍රතාපවත් හඬක් එක් කරමින් බුදුන්ගේ උතුම් ධර්මයේ නම් ගීතය ගායනා කරමින් එම චිත්‍රපටයේ සිඟන්නිකුගේ චරිතය රඟපෑමද සුවිශේෂී දසුවක් වුණා. බුදුන්ගේ උතුම් ධර්මයේ නේති විවාදේ බුදුන්ගේ උතුම් ධර්මයේ නේති විවාදේ නිවාජාති සෝකේ තපාදේ තපාදේ නිවාජාති සෝකේ पे त आलो अग्र शांति धर्मे शांति पाना धर्मे भवे मिथ्या दुर्वादे जी न धर्मे निमल बुद धर्मे नेते विवादे शिवाद सौ के सौके सपादे सपादे बुधुंगे वो तुम धर्मे नेते विवादे මොහිදින් බෙක් උපතින් මුස්ලිම් භක්තිකයෙකු වුවද ඔහු ගායනා කළ ගීත අතරින් බොදු බැතිය දනවන ගී ප්‍රමාණය ඉතා විශාලයි. Música යන කැලම්බේදු පිවිසුරු හදවත පැරේදු එම විට පවසනු මුවින් ඔබේ බුද්ධං සරණං ගච්ඡාමි එම විට පවසනු මුවින් ඔබේ බුද්ධං සරණං ගච්ඡාමි බුද්ධං සරණං सा पीड़ा तेरी दो तिनी सा तेरी संग मेरी दो போர விசத்தினை பொலங்கும் வன் மினி சுன்னி துருவ சின்னேனும் මෙම විත පවසනු මුවින් ඔබේ බුද්ධං සරණං ගච්ඡාමි එම විත පවසනු මුවින් ඔබේ බුද්ධං සරණං ගච්ඡාමි බුද්ධං සරණං චිත්‍රපට පසුබිම් ගීතය සඳහා චිත්‍රපට අධ්‍යක්ෂවරුන්ට නැතිවම බැරි ගායකයෙකු වූ මොහිදින් බෙක්, අශෝකමාලා, සුජාතා, උමතු විශ්වාසය, වරද කාගෙද, කැලෑහඳ, සැඩසුලන්, දෛව යෝගිය වැනි 50 දශකයේ ජනප්‍රිය වූ චිත්‍රපට ගණනාවකම ගීත ගායනා කළ අතර 1953 වසරේ තිරගත වූ කැලෑ හඳ චිත්‍රපටය සඳහා මෙම ගීතය ගායනා කළා. Thank you. මම ධාරහද පිරිලා මම ධාරහද පිරිලා ආගම දේශන සීම සොයා කාලිය මාවේ මාලිනි මාලා කාලිය මාවේ මාලිනි මාලා ප්‍රේම ලෝකේ අභිෂේක ලබා මම තරාද දෙපිරිලා ඔබේ සිනාවේ මිහිරි සියලා විලදලක පිරම් පිටිලා ඔබේ සිනාවේ මිහිරි සියලා විලදලක පිරම් පිටිලා लक्षण वने सोगाधर में लक्षण वने सो बाबा බලා मालिनी खे मामे सीड़ा මහද පිටිත මොදේ පාවේ සිමෙතිද අඳුරේ මදිරේ මහද පිටිත මොදේ පාවේ සිමෙතිද අඳුරේ මදිරේ නලවා මොන කුම්මාව බතුරුලේ නලවා මොන කුම්මාව බතුරුලේ कश्मी माता न शा जाम අඳුරෙන් මාදල කුසක මාරි ඔබ වේ මාගේ ජලවකාරි අඳුරෙන් මාදල කුසක මාරි ඔබ වේ මාගේ ජලවකාරි ජීවිතයේ ජනසීම සොයා දුන් ජීවිතයේ ජනසීම සොයා දුන් દેવા માતી સરદારિયા બ્રહ્મા માતા રાહ કે તિરીલા මොහිදින් බෙක් ඉන්දියාවේ ජන්මය ලද පුද්ගලෙකු බැවින් ඔහු නැවත ඉන්දියාවට යාමට අදහස් කළා. එවක සිටි රාජ්‍ය නායකින් මෙම සුවිශේෂී වූ ගායන ශිල්පියා ශ්‍රී ලංකාවට මහඟු සම්පතක් බැව් වටහාගෙන ඔහුට ශ්‍රී ලංකාවේ පුරවැසි භාවය ලබා දුන්නා. එබැවින් ඔහුට ජාතික ගුවන් විදුලියේද සරල ගීත ගායකයෙකු වශයෙන් ගීත ගායනා කිරීමේ වාග්ය උදා වුණා. එවක ප්‍රවීණ සංගීතඥයෙකු සිටි T.F. ලතිෆ් ගුවන්විදුලි වාදක මණ්ඩලයේ සිටි නිසා මොහිදීන් බෙක් ගායන ශිල්පියාට ලතිෆ් මාස්ටර්ගේ සහයෝගයෙන් ගුවන්විදුලියේ ගීත ගායනා කිරීමට අවස්ථාව ලැබුණා. මේ චිත්‍රපට ගීතය සහ සරල ගීතය තුළින් ජනහද බැඳගත් අල්හාජ් මොහිදින් බෙක් ගායන ශිල්පියාණන්ගේ හඬ බුදු තෙමගුල සිහිපත් කරන විටද උතුම් පොහොය දිනවලදීද ලාංකීය බෞද්ධ උත්සවවලදීද නැතිවම බැරි හඬක් වුණා. මෙම ගීත තවත් බොහෝ කාලයක් බෞද්ධ ශ්‍රාවකයා තුළ රැව් පිළිරැව් දෙනු ඇත. Thank you. අද අප ආවර්ජනය කළේ ප්‍රවීණ ගායන ශිල්පී කලාශූරී අල්හාජ් මුහිදින් බෙග් කලාකරුවාම. නිෂ්පාදන සහාය සහ සංස්කරණය නදී රාමනම් පේරි. කතනය ප්‍රසන්න චන්දන බණ්ඩාර. ආවර්ජනා නිෂ්පාදනය කළේ සුනිල් අමරසිංහ. Thank you. සාර්ථක කරලමු පැරණි කතා එක්වමු ජාතික දියුණ පතා අමතක කරලමු පැරණි කතා එක්වමු ජාතික දියුණ පතා දන දන කිම බඳනු යවරදේ ලොවතල තලදේ පල පලදේ අමතක කරලමු පැරණි කතා مجاد دوں پتا නමු නමු සමගිය අනගිමුතු යොදවා දුර දිග ඔබගේ මොලේ පෙන්වනු නිමෙතක සතු බලේ අමතක කරලමු පැරණ කතා එක්වමු ජාතික දුන කතා දන දන කිම දඬනු යවරදේ ලොව කල කල දේ පල පල දේ සතත කරලම පැරණ කතා එකුරම ජාතික දියුණ කතා මමු ජාති කරුණ කතා දැන දැන කිම බඳනු යවරදී ලොවතල කල දේ පල පල දේ අමතක කරලම කරන කතා ලක්දෙව්